ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ අතුරුගිරිය ඔරුවල ධර්මාශ්‍රම භාවනා මධ්‍යස්ථානාධිපති සියම් නිකායේ රෝහණ පාර්ශවයේ වනවාස සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සභික ත්‍රිපිටකාචාර්ය පඬිත පූජ්‍යපාද තලගල ධම්මගවේසී ස්වාමීන් වහන්සේ සදේවතුනි උපාදාන සූත්‍රයේ ඇසුරු කරගෙන තණ්හාව දුරු කරන ආකාරය පිළිබඳවයි දේශකයන්න් වහන්සේ අද ධර්මානුශාසනාවෙන් කරුණු පහදා දෙන්නේ. නමෝ තස් භගේවතු ආරේහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගේවතු ආරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගේවතු ආරහතු සම්මා සම්බුද්දස්ස උපාදානීසු භික්කවේ ධම්මේසු ආසංසාදානුපස්සිනෝ විහෙරතු තණ්හා පවට්ඨති සද්ධර්ම ශ්‍රවණා විලාසී සදහැවත් ගුණගරුක වාසනාවන්ත පින්නතුනි ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණීය කරන කෙනෙකුට මෙලව ජීවිතයේ සාර්ථක බවට පත් කරගෙන මෙලවදී ඇතිවෙන දුක් වේදනා අසහනයන් පාලනය කරගෙන යටපත් කරගෙන මෙලව ජීවිතයේ සැනසිලිදායක ජීවිතයක් බවට පත් කර ගන්නට අවශ්‍ය මාර්ගෝපදේශකත්වය අපට ලබා දෙනවා. ඒ වගේම දහම් ශ්‍රවණය කරන කෙනෙකුට ඒ ධර්මීය ක්‍රියාත්මක කරමින් මරණින් මතු ජීවිතයේ යහපත් කර ගන්නට සුගතිගාමී බවට පත් කර ගන්නට හැකියාව ලැබෙනවා. මේ ධර්ම මාර්ගයේ ගමන් කරන කෙනෙකුට ලැබෙන අවසාන ප්‍රතිඵලය තමයි මේ ගෝර කටුක සංසාර සාගරයෙන් ඈතර වෙලා චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මහරහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙන්නට පුළුවන්කම ලැබීම. ඒ නිසා දහම් ශ්‍රවණය කරන වෙලාවේදී සාවධානව දහම් ශ්‍රවණය කරලා ඒ ශ්‍රවණය කරන ධර්මීය හොඳින් මතකයේ තබාගෙන සිතෙහි ගබඩා කරගෙන ජීවිතයේ අවශ්‍ය අවස්ථාවලදී තමන් කරන කියන දේ ධර්මානුකූලව સિદ્ધ කරමින් අහන ධර්මය ප්‍රායෝගිකව ජීවිතයට බද්ධ කරගන්නට අපි නිරන්තරයෙන් වෑයම් කරන්නට ඕනේ උත්සාහවත් වෙන්නට ඕනේ. ධර්මයේ අනු ජීවිතය සකස් කරගත්ත කෙනෙකුට තමන්ගේ සිතුවිලි රටාව යහපත් කරගන්න පුළුවන් වෙනවා. සිතන සිතවිලි සියල්ලක් ධර්මානුකූල සිතවිලි බවට පත් කරගෙන මේ ජීවිතයේ සැනසිලිදායක බවට පත් කරගන්නට හැකියාව ලැබෙනවා. ඊළඟට Taman කතා බහ කරන වචන රටාව සකස් කරගෙන පාලනය කරගෙන හොඳ වචන ඇති කෙනෙක් බවට පත් වෙන්න. සම්මා වාචා වලින් සමන්විත වුණු කෙනෙක් බවට පත් වෙලා මේ සමාජයේ මැද සමාජශීලී ජීවිතයක් සමාජයේ කාගෙත් හිත දිනාගත්ත සැනසිරිදායක ජීවිතයක් ගත කරන කෙනෙක් වශයෙන් ජීවිතය ගත කරන්නට පුළුවන්කම ලැබෙනවා. ඊළඟට අපි කරන සියලු කායික ක්‍රියාවන් යහපත් ක්‍රියාවන් බවට පත් කරගෙන එදිනෙදා ජීවිතයේ සාර්ථක කරගන්න. මෙලව යහපත, පරලොව සැනසෙල්ල අවසානයේ චතුරාර්ය සත්‍ය අවබෝධය කියන මේ උදාාරතර අරමුණු සාක්ෂාත් කරගන්නට ධර්මයේ තුලින් හැකියාව ලැබේවා කියන ඒ බලාපොරොත්තු ඇති කරගෙනයි දහම් ශ්‍රවණේ කරන්නට ඕන කරන්නේ. අද මේ ධර්ම දේශනාව සඳහා මා තෝරාගත්ත ගාථා පාඨයේ ඇතුළත් තියෙන සංයුක්ත නිකාය කියන ග්‍රන්ථයට. සංයුක්ත නිකායේ නිදාන වර්ගයට අයිති අபிසමය සංයුක්තය තුල අන්තර්ගත වෙන මේ සූත්‍ර දේශනාවේ නම උපාදාන සූත්‍රය. අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ සවැත් නුවර දේවරම් මෙහෙර වැඩ වාසය කරන කාලේ ධම්සභා මණ්ඩපයේට රැස්වුණු වික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කරමින් මේ උපාදාන සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. අපි මේ ලෝකේ නොඑක් දේවල් උපාදාන කරගන්නවා. ඒ උපාදාන කරගන්නේ අපේ ඇස් කන්නාසාදී ඉන්ද්‍රියවලට ගෝචන වෙන ආරම්මණය. ඇස්වලට අවට පරිසරයේ තිබෙන රූප පෙනෙනකොට ඒව පිළිබඳව ඇල්මක් ඇති කරගෙන ආසාවක් ඇති කරගෙන ප්‍රිය බවක් ඇති කරගෙන ඒ අරමුණු වලට ඇලෙන්නට ගියොත් ඒවා ආසාවෙන් අල්ලා ගන්නට බදා ගන්නට ගියොත් තමයි උපාදානී ක්‍රියාත්මක වෙන්නේ. උපාදානී කියන මේ වචනේ අර්ථය තමයි තදින් අල්ල ගන්නවා කියන එක. මේ අල්ලා ගැනීම සිද්ධ කරන්නේ අපේ මනසේ. මානසික ක්‍රියාකාරකමක්. මනසින් අල්ලා ගන්නවා. අල්ලා ගන්නෙ මොනවද? අපේ ඉන්ද්‍රියවලට ගෝචර වෙන අරමුණු සමූහය. මිනිසෙකුට ඉන්ද්‍රිය සමූහයක් තිබෙනවා. ඇස කන නාසය දිවකය මන කියන මේ ඉන්ද්‍රිය සමූහය. මේ ඉන්ද්‍රිය තිබෙන නිසා Taman ජීවත් වෙන අපට පරිසරයේ තිබෙන ආරම්මණයන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ ආරමුණු. ඒ වගේම මනසට ගලාගෙන එන ධම්මාරම්මන, අදහස්, හිතවිලි, සංකල්පන මේව තමයි අරමුණු හැටියට අපි අල්ලගන්නේ බාහිර පරිසරේ. එහෙම බාහිර පරිසරයට අවධානය යොමු කරලා ඒ බාහිර පරිසරයේ තිබෙන මේ ඇලීම් සහගත අරමුණු ඇති වෙන වෙලාවේ ඒව අරමුණු කරන වෙලාවේ ඒවත් එක්ක අපි සම්බන්ධතා ගොඩනගන අවස්ථාවේදී ඒ අරමුණු පිළිබඳව කැමැත්තක්, ප්‍රිය බවක්, ආසාවක් ඇති කරගෙන ඒව රසවින්දනය කරන්නට යම් කෙනෙක් උත්සාහවත් වෙනවනම් මේ අරමුණු රසවින්දනය කරන මේ ක්‍රියාව හරහා තමයි අපේ సంతානය තුළ තණ්හාව ගොඩනගන්නේ. නිසා බුදුරජාණන් වහන්සේ ඊ타මත්ම පැහැදිලිව සූත්‍ර දේශනාවලදී අපිට පැහැදිලි කරනවා දේශනා කරනවා තණ්හාව ගොඩනැගෙන අවස්ථාවවලදී ඒකට පාදක වෙච්ච ඒකට සම්බන්ධ වෙච්ච කරුණාකාරණා තීරුම් අරගෙන මනාව ඒව සෝදිසි කරලා ඒවායේ ඇත්ත తත්ත්වය දකින්නට පුළුවන් නම් යථාර්ථය දකින්නට පුළුවන් නම් යථාර්ථය අවබෝධ කරගන්නට පුළුවන් නම් එවන් කෙනෙකුට තමාගේ సంతානය තුළ පහළ වෙන තණ්හාව හසුරව ගන්නට පාලනය කර ගන්නට පුළුවන්කම ලැබෙන බව සූත්‍ර දේශනා ඉතුරු කරගෙන මේ තණ්හාව ගැන අපි සොයලා බැලුවාම විමසලා බැලුවාම සූත්‍රවල සඳහන් වෙනවා තණ්හාවේ ප්‍රභේද 108ක් 108 වැදෑරුම් තණ්හාව කියලා. ඒ වගේම තවත් සූත්‍ර දේශනාවල මහා සතිපට්ඨාන සූත්‍රය ආදී මේ චතුරාර්ය සත්‍ය විස්තර කරන සූත්‍ර දේශනාවලදී සමුදය සත්‍යය කියන මේ මාතෘකාව යටතේ තණ්හාව පිළිබඳව බුදුරජාණන් වහන්සේ කරුණු පැහැදිලි කරලා තිබේ. සතිපට්ඨාන සූත්‍රයේ සමුදේ සත්‍ය නිර්දේශයේදී පැහැදිලි කරනවා කාරණා සමූහයක්. තණ්හාවට පාදක වෙන කාරණා. යං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා uppajjamaana uppajjati etta nivisamaana nivisati. මේ ලෝකයේ කිසියම් දෙයක් පිළිබඳව බලනකොට ඒව ග්‍රහණය කරගන්නකොට ඒව අරමුණු කරනකොට පිය රූපං සාත රූපං කියන අදහස් සංකල්පනාව අපිට ඇති වෙනවනම් මේ මට ආපු අරමුණ මගේ ඇහෙන් දැකපු මේ අරමුණ ලස්සන එකක් සුන්දර එකක් ප්‍රියමනාප එකක් ඒකෙන් මට යහපතක් වෙනවා ඒ නිසා ඒක සුන්දර අත්දැකීමක් කියන අදහස ඇති කරගෙන ඒ අරමුණු වෙතට යොමු වෙනකොට තමයි පිය රූපා කියන අදහස අපිට ඇති වෙන්නේ. පිය රූපං සාත රූපං මේ අරමුණ පිය කරන අරමුණක් යහපත් අරමුණක් සුන්දර අරමුණක් රස විඳින්නට පුළුවන් අරමුණක් කියන අදහස ඇති කරගෙන ඒ අරමුණට යොමු වෙනකොට තණ්හාව ගොඩනැගෙනවා. ඒ නිසා මේ විදිහට යම්කිසි අරමුණක් එවිල්ලා ඒ අරමුණ සම්බන්ධයෙන් මේ එලෙන ගතිය, පිය කරන ගතිය, ආසා කරන ගතිය, හිතෙන් අල්ලා ගන්නා, බදා ගන්නා ගතිය ඇති වුනහම ඒකට තමයි උපාදානය කියලා කියන්නේ. ඒ නිසා මේ පන්හා උපාදාන ඇති වෙන ඒකට පාදක වෙච්ච කරුණු කාරණා 60ක ප්‍රමාණයක් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඒ අතර එකක් තමයි ඇස. චක්කුං ලෝකේ පිය රූපං සාත රූපං. ඉත්තේසා uppajjamana uppajjati ettenevi samanana visati. ඇහැ කියලා කියන්නේ ප්‍රියමනාප වස්තුවක්. ඇස ගැන හිතනකොට ඇස ගැන අවධානය යොමු කරනකොට මේ ඇස හොඳ දෙයක්, ඇස සුන්දර දෙයක්, යහපත් දෙයක්. මේ ඇස නිසා මට සතුටක් ලැබෙනවා, සොම්නසක් පහළ වෙනවා, යහපතක් සිද්ධ වෙනවා. ඒ නිසා ඇහැ හොඳ දෙයක් ය කියන මේ හැඟීම ඇති කරගෙන නැවත නැවත නැවත ඒ ආකල්පය අපතට ක්‍රියාත්මක වෙනවනේ. අන්නේ අවස්ථාවේදී තණ්හාව ක්‍රියාත්මක වෙන බව බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ නිසා අපි එදිනෙදා ජීවිතයේදී මේ බාහිර පරිසරයත් එක්ක සම්බන්ධකම් ගොඩනගාගෙන අපේ ශාරීරියේ තිබෙන මේ අස්කන්නාසාදී ඉන්ද්‍රිය වලින් බාහිර පරිසරයේ තිබෙන අරමුණු ග්‍රහණය කරගැනීමෙන් ඒව අරමුණු කරමින් එදිනෙදා ජීවිතය ගත කරනවා. අපි ජීවත් වෙනවා කියලා කියන්නේ ඇත්තටම මේ ශාරීරියේ තිබෙන ඉන්ද්‍රිය ටික ක්‍රියාත්මක කරන එකට. තවත් විදිහකින් කිව්වොත් එහෙම අපි ජීවත් වෙනවායි කියලා කියන්නේ අපි ජීවත් වෙන මේ අවට පරිසරයේ තිබෙන අරමුණු ටික ග්‍රහණය කරන එකට. ඇස් දෙකෙන් අවට පරිසරයේ තියෙන රූප ටික බලනවා. කන් දෙකෙන් අවට පරිසරයේ තියෙන ශබ්ද ශ්‍රවණය කරනවා. නාසයෙන් අවට පරිසරයේ තියෙන ගඳ සුවඳ ආග්‍රහණය කරනවා. ඒ වගේම දිවෙන් අපිට ආහාර වශයෙන් අනුභව කරන්නට ලැබෙන ආහාර පාන ඒවායේ රස වින්දනී කරනවා. ඒ වගේම මේ ඇඟ වටා පිහිටලා තිබෙන ප්‍රධානම ඉන්ද්‍රිය තමයි සම කාය ඉන්ද්‍රිය. ශරීරයේ වටාම පිහිටලා තිබෙන අවයවය. මේ කාය ඉන්ද්‍රියට මේ බාහිර පරිසරයේ තිබෙන ස්පර්ශයන් අපිට දැනෙනවා. ඒ බාහිර ස්පර්ශ දැනෙනකොට ඒව වින්දනය කරනකොට රස වින්දනය කරනකොට ඔන්න අපිට ඇති වෙනවා ඒව ගැන එල්මක් ආසාවක්. ඊළඟට බලන්න මේ ඇස කන නාසය දිව කය කියන ඉන්ද්‍රිය වලින් ගත්ත අරමුණු අතීතයේදී ගත්ත අරමුණු ඒව ගැන සිහි කරන්නේ මෙනෙහි කරන්නේ ඒව ගැන කල්පනා කරන්නේ හිතන්නේ මන කියන ඉන්ද්‍රිය. ඒ නිසා මන මන කියන ඉන්ද්‍රියට අරමුණු වෙන අරමුණ තමයි ධම්මාරම්මන නැත්තම් මනෝමය දේවල්. නොඑක් දේවල් අදහස් සිටිවිලි සංකල්පනා අපිට ඇති වෙනවා. ඒ ඇති වෙන අදහස් මෙතෙක්කල් එහෙන් බලපු දේවල් පිළිබඳ වෙන්නට පුළුවන්. මෙතෙක්කල් කණෙන් අහපු දේවල් පිළිබඳව වෙන්නට පුළුවන්. මෙතෙක් කල නාසයෙන් ආග්‍රහණය කරපු දේවල් පිළිබඳව වෙන්නට පුළුවන්. ඇස කන නාසය දිවකය කියන ඉන්ද්‍රියවලට ආපු අතීත අරමුණු මන කියන ඉන්ද්‍රියට අරගෙන ඒ ඉන්ද්‍රියෙන් සෝදිසි කරනවා පරීක්ෂා කරනවා නිරීක්ෂණය කරනවා. ඒක තමයි අපි මනෙන් කරන්නේ. ඒ වෙලාවට තමයි අපිට ධම්මාරම්මන පහළ වෙන්නේ නැත්නම් අදහස් සිටිවිලි සංකල්පනා පහළ වෙන්නේ. දැන් මේ කාරණා ටික කෙනෙක් ක්‍රියාත්මක කරනවනම් ඇස කන නාසය දිවකය මන කියන ඉන්ද්‍රිය ටික ක්‍රියාත්මක කරනවා කියලා කියන්නේ ජීවත් වෙනවා කියන එකට. එහෙනම් මේ පුහුදුන් ලෝකය තුල සාමාන්‍ය මහ ජනතාව පුහුදුන් කෙනෙක් මේ අවට පරිසරයේ තිබෙන ආරම්මන සමග ගනුදෙනු කරමින් Tamange ජීවිතය ගත කරනවා. ඒ ජීවිතය ගත කරනකොට උපාදානීයේසු භික්කවේ ධම්මේසු අස්සාදානුපස්සිනෝ විහෙරතෝ ආස්වාදේ කරනවා නම් ඒ ඒ අරමුණු ඇහැ කනනාසයේ දිවකය මන කියන ඉන්ද්‍රිය වලට එන අරමුණු ආස්වාදනය කරමින් ජීවත් වෙනවනම් එහෙම නැත්නම් ඒව රස විඳිනය කරනවනම් ඒ අරමුණු රස විඳිනකොට තමයි ඒ ගැන අපිට වින්දනයන් පහළ වෙන්නේ වේදනා චෛතසිකේ පහළ වෙන්නේ මේ විදිහට අරමුණු රස වින්දනය කරනකොට තණ්හාව හටගන්න බවයි මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අපි බලමු අභිධර්මයට අනුව අපි මේ ඉන්ද්‍රිය පද්ධතියේ ක්‍රියාත්මක කරන වෙලාවේ පරමාර්ථ වශයෙන් අභිධර්ම දේශනාවේ සඳහන් වෙන පරමාර්ථ ධර්ම ටික ගොඩනගන්නේ කොහොමද කියලා. අභිධර්මයේ උගන්වන ප්‍රධාන පරමාර්ථ ධර්ම හතරක්. චිත්ත, චෛතසික, රූප, නිර්වාණ කියන මේ නම් හතරෙන් කියවෙන්නේ ඒ පරමාර්ථ ධර්ම. පළවෙනි පරමාර්ථය තමයි චිත්ත. මේ චිත්ත පරමාර්ථය විස්තර කරනකොට සූත්‍ර දේශනාවල ඒකට දාලා තියෙන නම තමයි විඥාණය කියන එක. සිතක් පහළ වෙනවා කියලා කියන්නේ විඥානයක් පහළ වෙන එක. සිත පහළ වෙන්නේ ඉන්ද්‍රිය ඔස්සේ. අපි ගම්මු ඇස. අපිට ඇහක් තියෙනවා. ඇස කියලා කියන්නේ ඇත්තටම පටවියාපෝ තේජෝ ආයෝ කියන මේ ධාතුන්ගෙන් සකස් වෙච්ච එක්තරා ප්‍රසාද රූපයක්. ඇස තුල ක්‍රියාත්මක වෙන ප්‍රසාද රූපයට කියන්නේ චක්කු ප්‍රසාද රූපය. මේ චක්කු ප්‍රසාද රූපයේ හැදිලා තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝජා කියන මේ காரணා අටේ. ඒ காரணා අටේ එකතුවක් තමයි චක්කු ප්‍රසාද රූපේ. දැන් මේ ලෝකේ ජීවත් වෙන කිසියම් කෙනෙක් මේ තමා තුළ තියෙන මේ චක්කු ප්‍රසාද රූපය අවට පරිසරයට යොමු කරනකොට ඔන්න චක්කුං ච පටිච්ච රූපේච මේ දෙක එකට එකතු වෙනවා. රූප කියලා කියන්නේ අවට ඇහැට පෙනී හැකි රූප. ඇහෙන් බලන්නට පුළුවන් රූප. මේ ඇහැ තියෙන කෙනා ඇහැ ඇරලා අවට පරිසරයට ඇහැ යොමු කළාම මෙන්න ඇහෙන් බලන්නට පුළුවන් කිසියම් රූපයක් එතන තියෙනවා. ඒ රූපය යාට පේනවා. චක්කුං ච පටිච්ච රූපේච uppajjati චක්කු විඥාන. මෙන්න මේ වෙලාවේ තමයි චක්කෝ විඥාන සිතක් අපතුල ඇති වෙනවා. ඇහැ ඇරලා වටපිට බැලුවා. ඇහැ ඉදිරියේ තිබුණ යම්කිසි වස්තුවක්, භෞතික වස්තුවක් ඇහැට පේන එකක්. ඒ නිසා ඇහැයි රූපයයි දෙක එකතු වුණා. ඇහැ ඇහෙන් අර අරමුණ ගත්තා. එතකොටම චක්කෝ විඥානය ඇති වුණා. ඊළඟට අපිට අභිධර්මයේදී පෙන්නනවා මේ වෙලාවේදී සිද්ධ වෙන තවත් විශේෂ කාරණාවක්. මේ සම්මුති ලෝකයේදී අපිට ඒක දැනුන් නැතුණාට තේරුම් නැති වුණාට අභිධර්ම ඉගෙන ගන්නකොට අපිට තේරෙනවා අපිට ඉගෙන ගන්නට පුළුවන් වෙනවා චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කෝ විඥානං තින්නම් සංගති පස්සෝ දැන් කාරණා තුනක් තියෙනවා මෙතන චක්කෝ කියලා එකක් තියෙනවා ඒ කියන්නේ ඇස ඊළඟට ඇහැ ඉදිරියේ තියෙන රූපයක් ඇහැයි රූපයයි දෙක එකතු වුනහම ඔන්න ඇති වුණා හටගත්තා නිර්මාණය වුණා චක්කු විඥාණය දැන් මේ තුන් දෙනාම එකට එකතු වෙච්ච වෙලාවේ තුන්දෙනාගේ එකතුවට තමයි පස්ස කියලා කියන්නේ. ඒක ඇසහරහා සිද්ධ වෙච්ච නිසා චක්කු සංපස්ස කියන නමින් ඒක හඳුන්වන්නේ. අපි ඇහෙන් ඇහෙන් බලන හැම වෙලාවකම මේ සිද්ධිය සිද්ධ වෙනවා. මේ চৈতසිකය ඇති වෙනවා. ඇහැට මොනවා හරි පෙවුනා නම් අපි දැනගන්නට ඕනේ ඒ පෙවුනේ නිකන් නෙමේ මේ චක්කු සංපස්සේ සිද්ධ වෙච්ච නිසා. ඒ නිසා අපි ඇහෙන් බලන හැම වෙලාවකම චක්කු විඥානයක් පහළ වෙනවා. ඒකම චක්කු සංපස්සයකුත් පහළ වෙනවා කියලා ඉගෙන ගන්නට ඕන තීරුම් ගන්නට ඕන. මෙන්න ඊළඟට තමයි විශේෂම කාරණාව බුදුරජාණන් වහන්සේ ඊටාම පැහැදිලිව පෙන්වන කාරණා. දැන් මේ තුන් දෙනාගේ එකතුව සිද්ධ වුණාට පස්සේ ඔන්න පහළ වෙනවා වේදනාවක් වේදනා චෛතසිකයක් ඇති වෙනවා. පස්සපච්චය වේදනා මේ ස්පර්ශයේ සිද්ධ වුණාම නැත්තම් මේ ඇසයි රූපයයි විඥානයයි තුන හටගත්තට පස්සේ ඒ තුලින් හටගන්න ඊළඟ සිදුවීම තමයි වේදනාවක් පහළ වෙන එක චක්කු සංපස්සජ වේදනා. වේදනා කියන්නේ චෛතසිකයක්. අපි ඉගෙන ගන්නවා අභිධර්මයේදී චෛතසික 52ක් ගැන. ඒ චෛතසික 52 අතර තියෙනවා සබ්බචිත්ත සාධාරණ කියලා විශේෂ චෛතසික හතක්. ඒව හැම මොහොතකම අපේ సంతානය තුල හටගන්නේ. අපි මොන අරමුණ ගත්තත් ඇහෙන් බලනකොට වුණත් කනෙන් අහනකොට වුණත් නාසයෙන් යමක් ආග්‍රහණය කරනකොට වුණත් මේ ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙන හැම මොහොතකම අනිවාර්යෙන් හටගන්න චෛතසිකයක් සබ්බචිත්ත සාධාරණ චෛතසිකයක් තමයි වේදනා කියන්නේ. වේදනා කියන වචනේ අර්ථය තමයි රස විඳිනවා කියන එක වින්දනය කරනවා. දැන් බලන්න අපිට ඇහැට අරමුණක් අහම අපි ඒක රස විඳිනවා. රස විඳිනවා කියන්නේ ඒක අපි නරඹන්නට පටන් ගන්නවා. එහෙන් බලන්නට පටන් ගන්නවා. දැන් අපි පොතක් පතක් අතර ගත්තාම ඒ වෙලාවේදී මේ පොතේ පොතේ තියෙන අකුරු ටික අපේ ඇහැට ඉලක්ක වෙනවා. චක්කුංච පටිච්ච රූපේච ඔන්න ඇහැයි රූපය දෙක එකතු වුණා. ඒ නිසා චක්කු සංපස්සේ ඇති වුණා. විඥාණය ඇති වුණා. ඊට පස්සේ හටගන්න එක තමයි වේදනාව. දැන් මේ ඇහැට පෙනෙන දේ අපි නරඹන්නට පටන් ගත්තා. ඒක බලන්නට පටන් ගත්තා. ඒ බලන වේලාවට තමයි වේදනා චෛතසිකය ඇති වෙන්නේ. එහෙනම් අපි ඇහැ ක්‍රියාත්මක කරන හැම වෙලාවකම අපිට මේ වේදනාව හට ගන්නවා චක්කු සංපස්සජ වේදනාව. අපිට යමක් අපේ ඇහැට පේනවා නම් දැනගෙන ඉන්නට ඕනේ මම මේ ඇහෙන් බලමින් සිටින්නේ බලමින් සිටින වෙලාවේදී අනිවාර්යයෙන්ම වේදනා චෛතසිකයේ ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා තමයි මට ඇහෙන් බලන්න පුළුවන්කම ලැබිලා තිබෙන්නේ. වේදනා චෛතසිකය ඇති වෙන්නේ නැත්නම් අපිට බලන්න බැරි වෙනවා. ඒ නිසා දැන් මෙන්න චක්කු සංපස්සජ වේදනාව යම්කිසි වෙලාවකදී හටගත්තා නම් අපි රස විඳිනවා. රස විඳිනකොට මේ ලෝකයේ තිබෙන මේ විවිධාකාරයේ ආරම්මණයන් රසවින්දනය කරනකොට ඒ රසවින්දීමේ තිබෙනවා ආකාර තුනක් වේදනා චෛතසිකේ ආකාර තුනකට ක්‍රියාත්මක වෙන්නේ එක ක්‍රමයක් තමයි සුඛ වේදනාවක් වශයෙන් හටගන්නේ. තව එකක් තමයි දුක්ඛ වේදනා. තව එකක් තමයි අදුක්කම සුඛ වේදනා. එහෙනම් බලන්න අපේ ඇහැට මොනවා හරි දෙයක් පේනකොට අපි ඒක දෙස බලලා ඒ අරමුණ රසවින්දනය කරනවා රසවින්දිනවා නරඹනවා. නරඹනකොට ඔන්න සුඛ වේදනාවේ තියෙනවා. සුඛ වේදනාව කියලා කියන්නේ අපි ඒකට කැමති ප්‍රියයි. අරමුණ හොඳයි කියලා අපිට හිතනොත් එහෙම මම කැමති මම ප්‍රිය කරනේ මම ආසා කරන විදිහ අරමුණක් මේ තියෙන්නේ ඇයි ඉදිරි ඒ නිසා මම නැවත නැවත නැවත ඒක බලන්න කැමති ඒ කැමැත්තත් එක්ක මෙන්න ක්‍රියාත්මක වෙනවා සුඛ වේදනාව එහෙනම් බලන්න සුඛ වේදනාවක් හටගන්නේ අරමුණට අපි කැමති නම් අරමුණට කැමැති අවස්ථාවේදී තවදුරටත් ගැඹුරෙන් සියුම් ආකාරයට ඒක අපි හොඳට තෝරලා බේරලා ගත්තොත් එහෙම අරමුණේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ ඊටාම පැහැදිලිව අපිට පෙන්නනවා විශේෂ අදහස් ටිකක් අපිට එතන පහළ වෙන බව. ඕනෑම අරමුණක් හොඳයි කියලා අපි හිතනවා නම් මේක ලස්සන අරමුණක් කියලා හිතනවා නම් මේක මං කැමතියි මම මේකට ප්‍රියයි ඒ නිසා මම මේක නැවත නැවත බලන්න ආසයි කියන මේ අදහස් ටික ඇති වෙනවා නම් එතනදී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සියුම් හේතු කාරණා සමූහයක්. pāli භාෂාවෙන් වචන ගණනාවක් බුදුරජාණන් වහන්සේ පාරිභාෂික වචන සමූහයක් අපිට පෙන්නනවා. වචන හයක් තියෙනවා එතන. ඒ වචන හයෙන් කියවෙන අදහස් ටික ඇති වුණොත් තමයි අපිට එන වේදනාව සුඛ වේදනාවක් ඇටියට අපි දකින්නේ. මොනවද මේ වචන ටික මේ අදහස් සංකල්පනා ටික? ඉත්තා කන්තා මනාපා පිය රූපා කාමෝප සංහිතා රජනීය. එක හා සමාන වචන හයක් තියෙනවා. ඉත්තා කියන වචනේ. අරමුණක් දැස ඇහැ යොමු කළා. ඇහැට දැන් අරමුණ පේනවා. අපි හිතමු රූපවාහිනිය බලනවා. ඒ වෙලාවේ ඇහැට අපිට දර්ශනයක් පේනවා. ඒ පේනකොටම ඉත්තා කියන මතය අපිට આવොත් ඒ අදහසේ සංකල්පනාම આવොත් ඉත්තා කියලා කියන්නේ ඉෂ්ටයි කියන එක. ඉෂ්ට නැත්නම් ඒකේ අනිත් පැත්ත විරුද්ධාර්ථයේ අනිෂ්ටයි කියන එක. මේ ලෝකේ තියෙනවා යම් යම් දේවල් ඉෂ්ට දේවල් අනිෂ්ට දේවල්. ඉෂ්ට දේවල් කියන්නේ අපි කැමති, අපි ප්‍රියයි. අනිෂ්ටයි කියලා කියන්නේ අපි ඒකට කැමති නෑ. අපිට ඒකෙන් යම්කිසි අයහපතක් සිද්ධ වෙනවා. අපිට පාඩුවක් වෙනවා. අපි කැමති නෑ ඒකට. එහෙන් බලන්න කැමති නෑ. එහෙනම් අනිෂ්ට කියන අදහස ආවනම් අපිට සුඛ වේදනා එන්නේ නෑ. දුක් වේදනාවක් එන්නේ අකමැත්තක් පහළ වෙන නිසා. හැබැයි අරමුණ දෙස බලනකොටම මේක හොඳ එකක්, ඉෂ්ට එකක්, අනිෂ්ට එකක් නෙමෙයි, හොඳ එකක්, යහපත් එකක් කියන අදහස අපිට ආවනම් ඒ සංකල්පනාවත් එක්ක ඔන්න සුඛ වේදනාව පහළ වෙනවා. ඊළඟට දෙවෙනි වචනේ තමයි කාන්තා. කාන්තා කියලා කියන්නේ හිත ඇද බැඳ ගන්නවා කියන එක. මනස්කාන්තයි කියන අර්ථේ. මනස්කාන්ත කියන එකේ අර්ථය තමයි මොකක් හරි දෙයක් දැක්කා ඒක හිතෙන් අල්ලගත්තා. හිත ඇද බැඳගත්තා. ඒසා බලන්න කැමැත්තක් එනවා. නැවත නැවත බලන්නට ඕනෑ කියලා අදහසක් එනවා. එහෙනම් කාන්ත බව, මනස්කාන්ත ස්වභාවය යම් අරමුණක තියෙනවනම් ඒ අරමුණත් අපි හිතෙන් අල්ල ගන්නවා, බදා ගන්නවා. එතකොට අපිට සුඛ වේදනාව ඇති වෙනවා. ඊළඟට මනාපා මනාපයක් ඇති වෙනවා. මනාපේ සහ අමනාපය කියලා වචන දෙකක් තියෙනවනේ. යම් කිසි අරමුණකට අපි කැමති නම් අපි ප්‍රිය කරනවා නම් ආසා කරනවා නම් ඒ අවස්ථාවේ අපි කියනවා මම මේකට මනාපයි. ඒකට කැමැති ගතියක් ඇති වුණා, ප්‍රිය ගතියක් ඇති වුණා. මෙන්න මනාපයත් අපිට යම්කිසි වෙලාවකදී ඇති වුණා නම් එහෙන් බලන වෙලාවේ මනාපය ආවහම තමයි අපිට සුඛ වේදනාවක් පහළ වෙන්නේ. ඊළඟ වචනේ පිය රූපා මම එහෙන් යමක් දැක්කා ඒක බොහොම ප්‍රියමනාපයි ලස්සනයි ඒ දෙස නැවත නැවත බලන්නට මට ප්‍රිය ගතියක් ආවා. නැවතත් බැලීමේ ආසාවක් පහළ වුණා. එහෙනම් ඒක පිය රූපා ලස්සන රූපයක් සුන්දර රූපයක්. ඒ වෙලාවෙත් අපිට පහළ වෙන්නේ සුඛ වේදනාව. කාමෝපසංහිතා ඔන්න වැදගත්ම වචනයක්. කාමේ උපසංහිතා ඒ අරමුණ දෙස බලනකොට මට කාම සහගත සිතිවිල්ලක් පහළ වුණා. කාමී කියලා කියන්නේ කැමැත්ත. ඒ අරමුණ දෙස බලන්නට කැමැත්තක් ආසාවක් පිය බවක් ආවා. නැවත නැවත නැවත අරමුණ දෙස බැලීමේ හැඟීමක් ඇති වුණා. ඒකට කියනවා මනාප පිය රූප කාමෝපසංහිතා කැමැත්තක් කාමයක් පහළ වුණා ඒ නිසා මේ රජනීයා රජනීයා කියලා කියන්නේ හිතෙන් අල්ල ගන්නවා බදා ගන්නවා අරමුණ හිතෙන් අල්ල ගන්නවා අරමුණක් හිතෙන් අල්ල ගත්තාම ඒ අරමුණ අත්හැරලා එතනින් ඉවත් වෙන්න අපිට හිතෙන්නේ නැහැ නැවත නැවත නැවත අපි ඒ අරමුණට හිත යොමු කරනවා මොනවා හරි ඇහෙන් දැක්කා දැක්කට පස්සේ මේ සංකල්පනා සමූහයම අපිට આવොත් එහෙම. ඉත්තා කන්තා මනාපා පිය රූපා කාමෝපසංහිතා රජනීය. මේ අදහස් ටික මේ සංකල්පනා ටික මේ සිතිවිලි ටික අපේ හිතේ හටගත්තා නම් ඒ අරමුණ දෙස අපි නැවත නැවත නැවත කාලයක් තිස්සේ බලනවා. බලන්න අපි මේ අපේ සාමාන්‍ය පරිසරයේ තුල එදිනෙදා ජීවිතයේදී අපේ ඇහැට මොනවා මේ වගේ ප්‍රිය ජනක දෙයක් දකින්නට ලැබුණා. අපි ප්‍රියමනාප දෙයක් දැක්කා නැවත නැවත නැවත ඒ දෙස බලනවා ඒකෙන් අපි ඉවත් වෙන්නේ නැහැ ඒක හිතෙන් අල්ල ගන්නවා බදා ගන්නවා නැවත නැවත යොමු වෙනවා මෙන්න මේ ස්වභාවය කෙනෙක් තුල හටගත්තොත් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන ආකාරයට ඒකට කැමති වෙලා ආසාවක් ඇති වෙලා මේ තණ්හාව ක්‍රියාත්මක වෙන්නට පටන් ගන්නවා ඒ නිසා දැන් බලන්න ඇස ඔස්සේ මේ ක්‍රියාකාරකම් ටික සිද්ධ වුණොත් ඇහැ ඔස්සේ තණ්හාව හටගන්නවා. කනටත් එනවනේ ශබ්ද. එදිනෙදා ජීවිතයේදී මොනවා හෝ ශබ්දයක් කනට ඇතුළු වෙන වෙලාවේ කනට ශබ්දයක් ඇහුණු ගමන්ම සිද්ධ වෙන්නේ මොකක්ද? සෝත විඥාන සිතක් පහළ වෙන්නේ. ඒ සිත පහළ වෙනකොටම සෝත සංපස්සයක් පහළ වෙනවා. පස්ස චෛතසිකේ. ඊළඟට තමයි සෝත සංපස්සජ වේදනාව පහළ වෙන්නේ. වේදනාවක් හටගත්තා කියලා කියන්නේ අපි දැන් මේක විඳින්න පටන් ගත්තා රස වින්දනය කරන්. කනට ආව අරමුණක්, ශබ්දයක්, සමහරට ගායනයක්, වාදනයක් වෙන්න පුළුවන්. ඒක ශ්‍රවණය කරන වෙලාවේ ඒකට කැමැත්තක් ආවා. අර වචන හයම දැන් අපිට ඇති වෙනවා. ඉත්තා කන්තා මනාපා පිය රූපා කාමෝප සංහිතා රජනිඤ්ඤා මේ වචන හයෙන් කියවෙන අර්ථය එතන ආවනම් ඒ කනට හිච්ච ශබ්දයේ පිළිබඳව අපි මේ ශබ්දයෙන් ඉවත් වෙන්නේ නැහැ. නැවත නැවත නැවත මේ ශබ්දය අහන්නට පෙළඹෙනවා. ඒක දිගටම කන මේ පැත්තට යොමු කරනවා. අපි හිතමු ගායනයක්, වාදනයක් අපි ප්‍රිය කරන සින්දුවක් ඇහුණි. එහෙම ඇහුණනම් සින්දුවක් කනට ඇහෙනකොටම හිට්ටා කන්තාමනාපා කියන මේ අදහස් ටික ඇති වෙනවා. ඒ නිසා ඒකට ප්‍රිය බවක් ඇති වුණා, ආසාවක් ඇති වුණා, කැමැත්තක් ඇති වුණා. මෙන්න නැවත නැවත නැවත ඒක ශ්‍රවණය කරනවා. එක දිගට මේ ඔස්සේ කන පවත්වාගෙන යනවා. මේ විදිහට නොකඩවා එකම අරමුණකට කන යොමු කරගෙන අපි කාලය ගත කරනවා නම් අන්න අවසානයේදී අපිට තණ්හාවක් ඇති වෙලා කැමැත්ත තිය බව ආසාව ඇති වෙලා දිවටත් මේ වගේ අපි ආහාර අනුභව කරනවා දිවට දැනෙනවා රසය මොනවා හරි ආහාරයක් අනුභව කළා කෑවා බීවා දිවට රසය දැනුණා ඒ රසය දැනෙනවත් එක්කම අපි ඒක ගැන පොඩි විග්‍රහයක් කරනවා මොන වගේ රසයක්ද මේ මට දැනුනේ අන්න රසය ගැන බලනකොට අපිට ආවොත් අදහස මේක ප්‍රියමනාප රසයක් ඉත්තාකාන්තාමනාපා පිය රූපා කාම උපසංහිතා රජනි. ඔන්න අනුභව කරන දේ ගැන රසවත් බව තීරණය කළොත් ඒක හොඳයි රසයි කියලා තීරණය කළොත් ඔන්න සුඛ වේදනා. සුඛ වේදනාව නිසා වේදනා පත්‍ය තණ්හා මෙන්න අපතුල තණ්හාවක් ගොඩනගෙනවා. ඊළඟට බලන්න ශරීරයේ මේ ශරීරයේ අපේ ශරීරයේ වටාම තියෙන ඉන්ද්‍රියනේ සම කාය කියලා ඒක හඳුන්වන්නේ කාය ඉන්ද්‍රිය. මේ හැමෙන් අපි මොනවද කරන්නේ? හැමට නොඑක ආකාරي ස්පර්ශ දැනෙන උණුසුම සීතල ආදී ස්පර්ශ. ඒ ස්පර්ශ දැනෙනකොට ඒ දැනෙන දේවල් ස්පර්ශයන් පිළිබඳව අපිට කැමැත්තක් ඇති වුණොත් මේ හොඳ ස්පර්ශයක් ඉත්තා කන්තා මනාපාපී රූපා කාම උපසංහිතා රදණීයා කියන අදහස් ටිකාවට අන්න අපි ඒකට කැමති වෙලා නැවත නැවත නැවත ස්පර්ශය ලබන්නට අපි පෙළඹෙනවා. ඒ නිසා එතන බොරු නැගෙනවා තණ්හාව. මේ විදිහට දැන් ඇස කන නාසය දිව කය කියන ඉන්ද්‍රිය තුලින් තණ්හාව හටගන්න ආකාරය මේ අපි කතා කළේ. ඊළඟට බලන්න මන ඉන්ද්‍රිය. මනෙන් කරන්නේ මොකක්ද? අතීත අරමුණු ගැන සිහි කරන එක මෙනෙහි කරන එක. අතීතයේ අපිට ආපු අරමුණු ඇස් කන්නාසාදී ඉන්ද්‍රිය වලට ආපුවා. එහෙන් දැකපුවා කණෙන් අහපුවා නාසයෙන් ආග්‍රහණය කරපුවා දිවෙන් රසවින්දනය කරපු දේවල් කයෙන් ස්පර්ශ කරපු දේවල් මේ ටික අපිට මතක් වෙනවා මේ මොහොතකට පෙර මේ වගේ ස්පර්ශයක් මට ආව නේද මොහොතකට පෙර මේ වගේ අරමුණක් මගේ ඇහැට ආව නේද කනට ආව නේද මෙන්න අතීත අරමුණු සිහි කරනකොට අපිට පහළ වෙන එකට කියන්නේ ධම්මාරම්මන ඒ ධම්මාරම්මන පහළ වෙනකොටත් ඒ අතීත අදහස් සංකල්පනා පිළිබඳව අතීත අරමුණු පිළිබඳව ඉත්තා කන්තා මනාපා කියලා ඒ ගැන කැමැත්තක් ඇති වෙන්න පුළුවන්. ඒ කැමැත්ත ආවොත් ඒ අරමුණු අපි හිතෙන් අල්ලගන්නවා. ඒ ඇතිවෙච්ච අරමුණු ටික නැවත නැවත සිහි කරමින් ඒ ගැන මෙනෙහි කරමින් කල්පනා කරමින් අපි කාලය ගත කරනවා. බලන්න ඉන්ද්‍රිය හයෙන් තණ්හාව පහළ වෙන ආකාරයේ මේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරා. කොට තණ්හාව හටගන්න හේතුව මොකක්ද? වේදනාව. වේදනාව සුඛ වීම නිසා තමයි තණ්හාව හටගත්තේ. වේදනාව සුඛ උනේ ඇයි? ඒකට අවශ්‍ය කරන පරිසරය සකස් වුණු නිසා. ඒ ඇතිවෙච්ච වේදනාවේ රස වින්දනය කරනකොට අරමුණ අපිට අර සංකල්පනා ටික ඉත්තාකන්තා මනාපා පීරූපා කියන අදහස් ටික ආවනම් ඒ වෙලාවේ තමයි තණ්හාවෙත් වෙන්නේ. දැන් මේ කියාපු වචන සමූහය pāli භාෂාවේ වචන හයක් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නනවනේ. ඉත්තා කන්තා මනාපා පිය රූපා කාමූප සංහිතා රජනීයා කියන මේ වචන හය සංක්ෂිප්ත කරලා කෙටි කරලා සාරාංශ කරලා ගත්තොත් එහෙම ඒ වචන හය ඇතුලේ තියෙන්නේ මොකක්ද අපිට ඇති වෙච්ච මුලා සහගත අදහසක් අරමුණට අපි මුලා වෙලා අරමුණ ගැන වැරදි විදිහට අපි දැකලා තියෙනවා කොහොමද දැකලා තියෙන්නේ නිට්ටයයි සුභයි සුඛයි ආත්මයි කියලා. ඇහැට ආපු අරමුණ රූපයක් නෑ ඇහැට එන්නේ. ඒ රූපයේ දෙස බලනකොට ඒ රූපය නිට්ටයයි කියන අදහස අපිට ඇවිල්ලා. ඒක ස්ථිරසාරව තියෙන එකක්. ඒක වෙනස් වෙන එකක් නෙමෙයි. මේ මගේ ඇහෙන් දකින රූපය ස්ථිරව තියෙන එකක්. ඒ නිසා දැන් මම ඒ රූපය දැක්කා වගේ තව මොහොතකින් දකින්නත් පුළුවන්. තව වරුවක් දෙකක් ගත වෙලා දවසක් දෙකක් ගත වෙලා ඒත් මට ඒ රූපේ දකින්න පුළුවන්. හෙටත් මට ඒ රූපේ දකින්න පුළුවන්. මෙන්න මෙහෙම හිතනකොට තමයි නිට්ටයයි කියන අදහස එන්නේ. හැබැයි බලන්න ධර්මානුකූලව අභිධර්මයට අනුව හොඳට පරමාර්ථ ධර්ම විග්‍රහයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ පරමාර්ථ ධර්ම විග්‍රහයට අනුව අර මගේ ඇසට පෙනුණු රූපයේ ස්වභාවය මොකක්ද කියලා හොඳට බැලුවොත් ඇත්ත ඇති හැටියෙන් පරීක්ෂා කළොත් විදර්ශනා නුවණින් පරීක්ෂා කරලා බැලුවොත් ඔන්න අපිට තේරෙනවා මගේ ඇහැට මොනවා හරි දෙයක් වුණා නම් ඒ රූපේ අනිවාර්යයෙන්ම හැදිලා තියෙන ධාතු මාත්‍රවලින්. ඒ රූපේ පරමාණු ගොඩක්. ඒ රූපය අනිවාර්යයෙන්ම පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතුන්ගෙන් හැදිලා තියෙන. ඒ රූපයට අදාළ ලක්ෂණ ටිකකුත් තියෙනවා වර්ණ ගන්ධ රස ඕජා. එහෙනම් මගේ ඇසෙන් මේ මුළු ජීවිතේ පුරාම යම්කිසි වස්තුවක් මම දැක්කනම් ජීවිතේ පුරාම දැකපු වස්තුන් ටික හොඳට විශ්ලේෂණය කරලා බැලුවා නම් ඔන්න මට හොයාගන්න පුළුවන් ඒ සෑම වස්තුවක්ම හැදිලා තිබුණේ පටවියාපෝ තේජෝ ආයෝල. පටවියාපෝ තේජෝ ආයෝල ස්වභාවය මොකක්ද? ඒවා මොහොතක් පාසා වෙනස් වෙන දේවල්. ඒවට කියන්නේ රූප කියලා. pāli භාෂාවෙන් රූප නම භාවිතා කරන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ වලින් සකස් වුණු දේවල් වලට. එහෙනම් රූපයක තියෙන ස්වභාවය මොකක්ද? රූපයක් කියලා කියන්නේ ක්ෂණ 17ක කාලයක් පමණ ක්‍රියාත්මක වෙන එක. රූපයේ කාලිකාලයේ ක්ෂණ 17යි. ඒ 17 නම් කළා උපචය සන්තති ජරතා අනිච්චතා කියන මේ නම් වලින්. ඒ තමයි රූපයේ කාලිකාලයේ විස්තර කරන ආකාරය. එහෙමනම් මේ ලෝකේ තියෙන හැම රූපයක්ම චිත්තක්ෂණ 17ක් වගේ ඉතා කෙටි කාලයක් නම් පවතින්නේ. කොහොමද ඒක නිත්‍යයි කියලා හිතන්නේ? චිත්තක්ෂණ 17න් පස්සේ ඒක අභාවයට යනවා මරණයටපත් වෙනවා. ඒක තමයි රූපයන්ගේ ස්වභාවය. එහෙනම් ඇති වෙලා නැති වෙන එකක් රූප කියලා කියන්නේ. ඊළඟට මේ හැම රූපයකම පළවෙනි අවස්ථාව නම් කළේ උපචය කියලා. උපචය කියන්නේ හටගත්තා, නිර්මාණය වුණා, සකස් වුණා. ඊළඟට ඒ සකස් වෙච්ච එකට මොකද වෙන්නේ? සන්තති තත්ත්වයටපත් වෙනවා, පොඩ්ඩක් වෙනස් වෙනවා. ඊළඟට ජරතා තත්ත්වයටපත් වෙනවා. ඊට පස්සේ අනිත්‍යතා කියලා එක නැති වෙලා යනවා. එහෙනම් මේ ලෝකයේ තියෙන ඕනෑම රූපයක් රූප කියලා කියන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායු වලින් සකස් වෙච්ච භෞතික වස්තුවක්. ඒකේ ස්වභාවය තමයි එක ශ්‍රමයකදී හටගෙන ඊළඟට ඒක උච්චාවචනීය වෙනවා වෙනස් වෙනවා උස්පහත් වෙනවා විනාශකම් වලට ලක් වෙනවා. එහෙම වෙලා ඊට පස්සේ නැති වෙලා යනවා. ඕනෑම රූපයක් මේ ලක්ෂණ තුනෙන් සමන්විතයි. හට ගන්නවා කියලා කියන්නේ ජාති, විනාශ වෙනවා කියලා කියන්නේ ජරා, නැති වෙලා යනවා කියන්නේ මරණ. එහෙනම් සෑම රූපයක් තුළම ජාති, ජරා, මරණ කියන මේ සිදුවීම් තුන තියෙනවා. ඒ සෑම රූපයක්ම එකම විදිහක පවතින්නේ නැහැ. වෙනස් වෙනවා, නැති වෙලා යනවා. ඒ නිසා රූපය අනිත්‍යයි. අර විදිහට වෙනස් වෙන නිසා ජාති කියන අවස්ථාව, ජරා කියන අවස්ථාව, මරණ කියන අවස්ථාවත් ටික මේ රූපය තුල තියෙන නිසා මේ රූපය සැපවත් එකක් නෙමෙයි මේක දුක්සහගතයි. ඒ නිසා රූපය තුල දුකකුත් තියෙනවා. මොනවද දුක? ජාති දුක, ජරා දුක, මරණ දුක කියන මේ දුක් ටික. ඒ ටික රූපයක් තුළ තියෙනවා නම් මේක නිට්ටයයි කියලා හිතන්න පුළුවන් කමක් නැහැ. අර විදිහට රූපය වෙනස් වෙනවා නම් අනිත්‍ය වෙනවා නම් දුක් ටිකක් තියෙනවා නම් මේක පිය රූපා කියලා ගන්න විදියක් නැහැ. එහෙම හිතුවනම් ඒක වැරදි. කාමෝපසංහිතා කියලා මේකෙන් කැමැත්තක් අපිට ඇති කරගන්න පුළුවන් කමක් නැහැ. ඇයි මේ රූපය අනිත්‍යයි. ඒ වගේ මේක දුකයි. එහෙනම් අනිත්‍ය වූ දුක් වූ රූපයක් ඔස්සේ ඉත්තා කන්තා මනාපා පිය රූපා කාමෝපසංහිතා රජනීයා කියන අදහස් ටික ඇති වුණා නම් ඒක වැරදි අදහස් ටිකක් ඒක බුරු අදහස් ටිකක් ඒක යථාර්ථය නෙමෙයි ඒ නිසා බුදුදහමේ අපිට උගන්වනවා අපිට අරමුණු වෙන ඕනෑම අරමුණක් නෝනින් පරීක්ෂා කරන්න. ඔබේ ජීවිතයේ පුරා ඔබේ ඇසෙන් යම්කිසි දෙයක් දකිනවා නම් ඒක හොඳට නෝනින් පරීක්ෂා කරන්න. නෝනින් පරීක්ෂා කරන්නට නම් අපිට අභිධර්මයේ පිළිබඳ දැනුමක් අවශ්‍යයි. පරමාර්ථ ධර්ම පිළිබඳව අපි ඉගෙනගෙන තියෙන්නට ඕනේ. පරමාර්ථ ධර්මයන්ගේ ස්වභාවය හඳුනාගෙන තියෙන්නට ඕනේ. මේ ලෝකයේ තියෙන සියලුම පරමාර්ථයන් චිත්ත චෛතසික රූප කියන මේ පරමාර්ථයන් ඒව මොහොතක් පාසා වෙනස් වෙන දේවල් ඒව අනිත්‍යයි ඒ වගේ මේවා ජාතිතරා මරණ කියන தත්ත්වයන්ටපත් වෙනවා ඒ නිසා ඒව දුකයි මේ පරමාර්ථ ධර්ම එකක්වත් මට අවශ්‍ය විදියට හසුරවන්නට පාලනය කරන්නට පවත්වාගෙන යන්නට බෑ මට ඕන විදියට ඒක පවතින්නේ නැති නිසා ඒක අනාත්මයි. මගේ නෙමෙයි, මට අයිති නැහැ. ඒ නිසා බලන්නේ විදර්ශනා නුවණින් පරමාර්ථ ධර්ම පිළිබඳව හොඳට ඉගෙනගෙන අභිධර්මයේ තුලින් ඒ අභිධර්මයේ දැනුම ඔස්සේවා අපිට අධ්‍යයනය කරන්නට පරීක්ෂා කරන්නට නිරීක්ෂණය කරන්නට අවස්ථාවක් ලැබුණොත් ඒ අවස්ථාවේදී අපි තේරුම් ගන්නවා මෙතෙක් මේ මුළු ජීවිතේ පුරාම මම ඇහෙන් යමක් දැක්කද මගේ කනට යම්කිසි අරමුණක් ආවද මගේ නාසයට මොන විදිහේ අරමුණක් ආවද මගේ දිවට මොන වගේ රසයක් දැනුණද මගේ කයට මොන වගේ ස්පර්ශයක් දැනුණද මගේ මනසට මොන වගේ ධම්මාරම්මණයක් ආවද කාරණා ඔක්කොම 6යි අරමුණු 6යි මේ අරමුණු සියල්ලක්ම අනිත්‍යයි ඒ වගේ මේවා ජාතිතරා මරණ කියන දුක් වලින් සමන්විතයි එකක්වත් මට අයිති විදියට මට ඕමනා විදියට හසුරවන්න බෑ පාලනය කරන්න බෑ නඩත්තු කරන්න බෑ ඒ නිසා මගේ නොවේයි අනිත්‍යයි දුකයි අනාත්මයි. මෙන්න මේ වැටහීම අපිට ඇති වුණොත් තමයි අර ඇති වෙන තණ්හාව දුරු කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා මේ සූත්‍රයේදී උපාදාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා උපාදානීයේසු වික්කවේ ධම්මේසු අස්සාදානුපස්සිනෝ විහෙරතෝ තණ්හා පවඩ්ඩති. වැරදි විදිහට අරමුණු දකිනවා නම් අරමුණ වැරදි විදිහට ග්‍රහණය කරනවා නම් අරමුණ වැරදි ආකාරයට පරිහරණය කරනවා නම් අන්න අපිට තණ්හාව ඇති වෙනවා. එහෙනම් කොහොමද නිවැරදි විදිහට අරමුණු දකින්නේ? නිවැරදි විදිහට අරමුණු පරිහරණය කරන්නේ? නිවැරදි විදිහට අරමුණ ග්‍රහණය කරන්නේ? අරමුණේ ඇත්ත తත්ත්වයේ දකිමින් ජීවත් වෙන්නට ඕනේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. කොහොමද අපි අරමුණු වල ඇත්ත తත්ත්වයේ දකින්නේ? අරමුණු කියලා කියන්නේ ඇස්කන් නාසාදී සියලු ඉන්ද්‍රයන්ට එන අරමුණු වලට කියන නම තමයි පොදුවේ රූප. පඨවි ආපෝ තේජෝ වායෝ කියන දේවල් වලින් ඒක හැදිලා තියෙන්නේ. ඒ නිසා මෙන්න මේ යථාර්ථය අපිට අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා විදර්ශනාවෙන් ඒ අරමුණු දෙස බැලුවහම. ඒ නිසා අපිට අරමුණු වෙන සියල්ලක් විදර්ශනාවට ලක් කරන්න ඕන. ඇස විදර්ශනාවට ලක් කරන්නට ඕන. ඇසට එන රූපය විදර්ශනාවට ලක් කරන්නට ඕනේ. ඇසයි රූපයයි නිසා හටගන්න චක්කු විඥානීය විදර්ශනාවට ලක් කරන්නට ඕනේ. චක්කු විඥානීය නිසා පහළ වෙන චක්කු සංපස්සය, ඒ නිසා පහළ වෙන චක්කු සංපස්සජ වේදනාව මේ සියල්ලක් විදර්ශනා නුවණින් පරීක්ෂා කරන්නට ඕන. මේ සියල්ලක් විදර්ශනා නුවණින් පරීක්ෂා කරන්නේ බුදුදහමේ උගන්වන විදර්ශනා භාවනා කරන භාවනා යෝගියා. එහෙනම් බලන්න මේ සූත්‍ර දේශනාවේදී උපාදාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ඊටාම පැහැදිලිව අපිට පෙන්නනවා විදර්ශනා නුවණ ඇති කරගෙන විදර්ශනා නුවණින් පරීක්ෂා කළ යුතු කරුණු කාරණා සියල්ල. ඒ පරීක්ෂා කළ යුතු දේ වෙනම වචනයකින් අපි හඳුන්වනවා නම් ඇස, ඒ වගේම ඇසට අරමුණු වෙන රූපය, ඒ දෙක නිසා පහළ වෙන චක්කු විඥාණය, ඒ නිසා පහළ වෙන චක්කු සංපස්සය එයත් එක්ක පහළ වෙන චක්කු සංපස්සජ වේදනාව මේ සියල්ලක් තනි වචනයකට ගත්තොත් එහෙම අපි ඒකට කියන්නේ පංච උපාදානස්කන්ධය. එහෙනම් කෙටියෙන් ගත්තොත් බුදුරජාණන් වහන්සේ ඉතාමත්ම පැහැදිලිව අපිට පෙන්වන දේ තමයි පංච උපාදානස්කන්ධය නෝනින් පරීක්ෂා කරන්න. පංච උපාදානස්කන්ධයක් ගොඩනගෙන ඉන්ද්‍රිය ටික හරහා ඇහැ ඔස්සේ ඔන්න එක විදිහකට පංච උපාදානස්කන්ධය ගොඩනගෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන ටික මේ ඇහැ ඔස්සේ ක්‍රියාත්මක වෙනවා. එහෙන් බලද්දි. අපි මොනවද එහෙන් බලන්නේ? ඒ වෙලාවේදී අපි දැනගන්නට ඕනේ මේ බලන්නේ මම නෙමෙයි. මේ බලන්නේ පංච උපාදානස්කන්ධයක් විසින්. ඒ නිසා මම ඇසෙන් බලන වෙලාවේදී මේ ක්‍රියාත්මක වෙන පංච උපාදානස්කන්ධය හොඳින් සෝදිසි කරලා බලලා මේ ඇසෙන් බලමින් සිටින මොහොතේම මේ ස්කන්ධ ටික ජාති ජරා මරණ වලටපත් වෙන ආකාරයේ අනිත්‍ය වෙන ආකාරයේ දුකටපත් වෙන ආකාරයේ නිරීක්ෂණය කරන්නට ඕන. ඒ සඳහා තමයි විදර්ශනා භාවනාවක් අපිට පෙන්වලා දීලා තිබෙන්නේ. ඒ විදර්ශනා භාවනා වැඩපිළිවෙල අපිට ඉගෙන ගන්නට පුළුවන් වෙන්නේ මහා සතිපට්ඨාන සූත්‍රයේ සුරින්. සතිපට්ඨාන සූත්‍රයේ මේ රූප කලාප පිළිබඳව පඨවි ආපෝ තේජෝ ආයෝ පිළිබඳව කරන විශේෂ නිරීක්ෂණය පරිේෂණය අපිට හඳුන්වලා දීලා තිබෙන්නේ කායානුපස්සනා කියන නමෙන්. ඊළඟට බලන්න අපිට අර වේදනා චෛතසිකය හට ගන්නවනේ. එහෙන් බලනකොට ඇහැට රූපයක් අරමුණු වුණාම ඒ වෙලාවේ අපිට ඇතිවෙන වේදනාවක් වේදනා චෛතසිකයක්. මේ වේදනා චෛතසිකයේ තියෙන ස්වභාවය මනාව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ සතිපට්ඨාන සූත්‍රයේ උගන්වන වේදනානුපස්සනා භාවනාභ්‍යාසයේ හරියට කරගත්තාම ඊළඟට බලන්න අපිට සිත් පහළ වෙනවා. ඇහෙන් රූපයක් බැලුවහම චක්කු විඥාන, කනෙන් ශබ්දයක් අහනකොට සෝත විඥාන, මේ ආදී වශයෙන් විඥානයක් පහළ වෙනකොට ඒ විඥානයේ ස්වභාවය එය වටහා ගන්න, තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ සතිපට්ඨාන සූත්‍රයේ උගන්වන චිත්තානුපස්සනා භාවනා අභ්‍යාසය සම්පූර්ණ කළාම. එහෙමනම් බලන්න සතිපට්ඨාන සූත්‍රයේ උගන්වන කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා මේ අනුපස්සනා හතර සපුරන කෙනෙකුට තමයි පංච උපාදානස්කන්ධයේ ක්‍රියාකාරීත්වයේ තීරුම් ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ භාවනාව තුළින් පංච උපාදානස්කන්ධයක් හටගන්න ආකාරය, ඒ හටගත්ත පංච උපාදානස්කන්ධයේ වෙනස් වෙන ආකාරය, නැති වී යන ආකාරය, මේ සියල්ලක් මනාව තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ සියල්ලක් තේරුම් ගත්තාම තමයි මේ හැමදේම අනිත්‍යයි කියන අවබෝධය ඇති වෙන්නේ. ඇස අනිත්‍යයි කියලා අවබෝධ වෙනවා. ඇසට පෙනෙන රූපයත් අනිත්‍යයි කියලා අවබෝධ වෙනවා. ඇසයි රූපයයි නිසා හටගන්න චක්කු විඥානය අනිත්‍යයි කියලා අවබෝධ වෙනවා. ඒ චක්කු විඥානයත් එක්ක හටගන්නේ පස්ස චෛතසිකයේ වේදනා චෛතසිකයේ සංඥා චෛතසිකයේ මේ සියල්ලක් අනිත්‍යයි කියලා අවබෝධ වෙනවා. මෙන්න මේ අවබෝධය ඇති වෙච්ච කෙනෙකුට තමයි තමන් ඇසෙන් දකින වෙලාවේ ඒ අරමුණ පිළිබඳව නිට්ටයයි සුඛයි සුභයි කියන අදහස ඇති කරගන්න නැතුව ඒක හසුරුව ගන්න වළක්වා ගන්න පාලනය කරගන්න පුළුවන් කම ලැබෙන. ඒ විදිහට පාලනය කරගත්තොත් තමයි තණ්හාව දුරු කරගන්න පුළුවන් කම ලැබෙන්නේ. ඒ නිසා මේ සූත්‍ර දේශනාව තුළින් උපාදාන සූත්‍ර දේශනාව තුළ පැහැදිලි කරන මේ කරුණු කාරණා සියල්ලක් ප්‍රායෝගික අභ්‍යාසයක් හැටියට තමා තුළින් ක්‍රියාත්මක කරමි. විදර්ශනා භාවනාවට මේ වැඩපිළිවෙල සම්බන්ධ කරගෙන විදර්ශනා වඩමින් පංච උපාදානස්කන්ධය ගැන අධ්‍යයනය කරලා ඒ පංච උපාදානස්කන්ධයේ පවතින අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණ තීරුම් ගන්නට අපි වෑයම් කරන්නට ඕනේ. ඒ අනුව කටයුතු කළොත් විදර්ශනා භාවනා වැඩුවොත් මේ තණ්හාව දුරු කරමින් සකල ක්ලේශයන් ප්‍රහාණය කිරීමේ කටයුත්ත සපුරා ගන්නට අපිට පුළුවන්කම ලැබෙයි. ඒ නිසා මේ මොහොතේ දහම් ශ්‍රවණය කළ ඔබ මේ සූත්‍ර දේශනාවේ ඉගෙනගෙන අභ්‍යාස මාලාව ඔබේ ජීවිතයට සම්බන්ධ කරගෙන දවසෙන් දවස තණ්හාව දුරු කිරීම සඳහා වෑයම් කරන හැටියට මා සිහිපත් කරනවා. ඒ අනුව කටයුතු කරමින් ඉක්මනින් මේ ගෝර කටුක සංසාර කතරෙන් ඈතර වෙලා අමා මහ නිවන් සුවය සාක්ෂාත් කරගන්නට හැම දිනාටම ශක්තිය උදා වේවායි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා සාදු සාදු සාදු සදහැවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පෙරත් වූ දේශකයන්න් වහන්සේ අතුරුගිරිය ඔරුවල ධර්මාශ්‍රම භාවනා මධ්‍යස්ථානාධිපති සියම් නිකායේ රෝහණ පාර්ශවයේ වනවාස සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සභික ත්‍රිපිටකාචාර්ය පඬිත පූජ්‍යපාද තලගල ධම්ම ගවේෂී ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු සදහවතුනි ඔබටත් පුළුවන් සුදේශීය සේවයේ ධර්මදේශනාවන් සඳහා දායකත්වයේ ලබා ගන්න කතා කරන්න ආගමික අංශයට අපගේ දුරකථන අංකය 0112 697 140 0112 697 140 සදහවතුනි මෙම ධර්මදේශනාව SLBC ධර්මානුශාසනා YouTube නාලිකාව ඔස්සේද ඔබට සවන් දිය හැකියි. ඔබට තෙරුවන් සරණයි.